පින් රුකක මහිම ඇමරිකන් කෝවිද හිමි චරිතය මීතිරිගල නිස්සරණ වනය මහ වනයක මරු කතරක අතරමං වුවකු හට පෙත් මගක් මිනිස්පිය සටහනක් යම්බදු ධෛරයක් වේද මෝහයෙන් මුලා වූ ලෝකයකට සාදු චරිතාපදානයත් එසේමය මෙයද දෙමසකට පෙර අපවත් වී වදාළ ගරු ඇමරිකන් කෝවිද ස්වාමින් වහන්සේ සසුන් පිළිවෙත් මගෙහි තැබූ පිය සටහන් පෙළ ඇසුරින් සකස් වූ පින් රුකක මහිම නන් අයුරින් සැනසුම සොයමින් නිසි අනිසි මන් නොදැන වෙහෙසන ලෝකයා හටද එවැනිම දිරියක් ගෙන දෙනු ඇතැයි හඟිමු. ප්‍රබන්ධ කතාවක් මෙන් නොව චරිත කතාවක් සපුරා බිහිවන විට එහි නියම කතුවරයා ජීවතුන් අතර නැත. තම චරිත කතාවෙහි ආදර්ශවත් බව විසිතුරු බව හා සිද්ධි සංගටනාව වෙනුවෙන් කතුවරයා සිය ජීවිතය පවා පරිත්‍යාග කරයි. ගරු කෝවිද හිමියෝද ආත්ම පරිත්‍යාගයකින් යුතුව අපූර්ව සාරාංශ ශ්‍රෛලයකින් ස්වකීය ආදර්ශවත් චරිත කතාව නිම කළහ. ධර්මකාමී අනාගත පරපුර උදෙසා එම කෙඩි චරිතාපදානය සටහන් කර තැවීමට යෝගාවචර පැන්තුඩක් දැරු තැතක් පමණිමේ. මීතිරිගල නිස්සරණ වනයේ පරමාර්දර්ශය වන නිශ්ශරණධ්‍යාසය මැනවින් පිළිඹූ කරන මෙම චරිත කතාව අවශ්‍යයෙන්ම පාටක ලෝකයා වෙත ඉදිරිපත් කළ යුත්තක්යයි පිළිගත් නිස්සරණ වනයේ ප්‍රධාන කර්මස්ථානාචාර්ය අතිපූජ්‍ය ගෞරවනීය මාතර ශ්‍රී ඥානාරාම මහෝපාදයන් වහන්සේත් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මාහිමිපාණන් වහන්සේත් ග්‍රන්ථ ගෞරවයට හේතුවන ප්‍රස්තාවනා දෙකකින් ඒ අනුමත කොට වදාළහ. ඒ සංඝපීතෘන් වහන්සේලාහට කෘතඥතා පූර්වක භක්ති ප්‍රනාමයෙන් දීර්ඝායු ශ්‍රී ප්‍රාර්ථනා කරමු. බාරදූර වැඩකටයුතු රාශියක් මධ්‍යයේ මෙම පොත මුද්‍රණ ద్వාරයෙන් එළිදැක්වීමට නිසි සංවිධානයේ යෙදීමෙන් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සංඥා ලේඛකාධිකාරී ගෞරවනීය නායවනේ අරියදම්ම මාහිමිපාණන් වහන්සේ අපහට දැක් වූ අනුග්‍රහය විශේෂයෙන් සිහිපත් කරන අතර මේ ශාසන මෙහෙයත් උන්වහන්සේගේ දිනෙන් දින වැඩෙන උදාර පාරමී ශක්තියට එකතු වේවායයි පතමු. එසේම පොතෙහි පළමු පිටපත කියවා බලා ගුණදොස් දක්වමින් එය සංශෝධනය කිරීමෙන්ද කෝවිද චරිතයෙහි වැදගත් අංශ කෙරෙහි අප අවධානය යොමු කරවීමෙන්ද පොත මුද්‍රණයට යැවීම සඳහා යතුරු ලියනේ ශෝභන පිටපත් සකස් කර දීමෙන්ද සහාය වූ ගරු සබ්‍රාහ්මචාරීන් වහන්සේලා හට අපගේ කෘතඥතාව හිමිවේ. පොදු ශාසනික කටයුත්තක්සේ සලකා මේ සත්කෘතියට අතහිත දුන් පිරින් ඒ හැමදෙනා වහන්සේලාම සියලු ධර්ම ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. ධර්මදානයක් වශයෙන් පොත මුද්‍රණය කරවා ප්‍රකාශ කිරීමට උනන්දුවෙන් ඉදිරිපත් වූ නිස්සරණ වනසං රක්ෂණ මණ්ඩලයේ ගරු භාණ්ඩාගාරික පන්නිපිටියේ මාකුඹුරේ සැදැහැවත් පරිත්‍යාගශීලී MDS පෙරේරා මහතා හා එම මහත්මියටත් සංරක්ෂණ මණ්ඩලයේ සභාපති ගම්පා මිනුවංගඩ පාරේ අංක 47 නිවසේ සාම විනිසුරු DG සේරසිංහ මහතාටත් හා එම මහත්මියටත් මේ පුණ්‍ය කර්මය පරම ශාන්ති නිර්වාණ සම්පත්තිය සාදා ගැනීමට හේතු වාසනා වේවායයි පතමු මේ ශෝභන ලෙස මුද්‍රණය කර වූ ශ්‍රී දේවි printing works හි අධිපතිතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයටද නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. සම්පාදක බුද්ධ වර්ෂ 2531 ක්‍රිස්තු වර්ෂ 1987 දෙසැම්බර් 21 මීතිරිගල නිස්සරණ වනය ආදර්ශ සම්පන්න යෝගාවචර ජීවිතයක අවසානය. කෝවිද භික්‍ෂුනම පරිණත පුුණ්්‍ය සම්පත්තියක් හා එහි තරව පිහිටා ගත්තෙකු බවත් අපට මුලපටන්ම ප්‍රකට වී තිබුණා. මේ ශ්‍රේෂ්ඨ යෝගාවචරයා බලවත් අරමුණකින් ඈත රටක සිට පැමිණ ඉතා කෙටිකාලයක් තුළදී විශාර ශාසනාර්ථයක යෙදී නොනසන සැනසුමක් සලසා ගත් බව පෙනේ. සැනසුම කැමති සෑම විශේෂයෙන් සැනසුම කැමති අපේ යෝගාවචර පිරිසට මේ චරිතාදර්ශය තම තමන්ගේ සදාර්ථයෙන් මුදුන්පත් කර ගැනීමට උපකාර වේවායි මම ප්‍රාර්ථනා කරමි. මෙයට සසුන දියුණුවට කැමති මාතර ඥානාරාම ස්තරවීර. 1987 දෙසැම්බර් 23 මීත්‍රිගල් නිස්සරණ වනය. අධ්‍යාත්ම 이르දිය මම මගේ ගෝලයා වෙමි මගේ ගුරුවරයාත් මම වෙමි මෙය විහිළු කියමනක් නොවේ අර්ථපූර්ණ චින්තක ප්‍රවාදයකි අත්තාහි අත්තනෝ නාතෝ අත්ත දීපා විහෙරත තුම්මේහි කිච්ඡං ආතප්පං යනාදී ਸਰවඥ ප්‍රවචනයන්ට අනුරූප සදුක්තියකි අප හැමදෙනම අපගේ සැනසිලි පෙරහැර පැවැත්වී යුත්තේ තමන් තමන්ගේ ගෝලයාත් ගුරුවරයාත් වන නියාවෙනි. බුදු සසුනෙන් අපට ලැබෙන පහත් බව තමන් දැක්ක ගැනීමේ තමන් හැඳින ගැනීමේ එලියකි. එනම් අපේ අධ්‍යාත්මිය ජීවිතයේ ඇතුල් තතු දැක ගැනීමේ ආලෝකයයි. එය සාමාන්‍ය එලියෙන් කළ නොහැකිය. හැම දෙයක්ම අධ්‍යාත්මයක් තිබේ. ඒ අධ්‍යාත්ම ඉර්දියේ ප්‍රාතිහාරය අචින්ත්‍ය රූපීය. හොඳට පළදරන කොස් ගසක් ගැන සිතන්න. භාවචින්තන වශයෙන් එහි අධ්‍යාත්මය විසඳන්න. මෙතරම් ලොකු ගසක් හැදී වැඩී නියම කාලයට සිය ගණන් ගෙඩිවලින් සැරසී ගන්නා මේ ගස් ප්‍රාතිහාර්ය ඔබට දැකගත හැකිය. මෙය මේ ගසේ අධ්‍යාත්ම මහිමයයි. එනම් පුංචි කොස් ඇටයක් තුල ඇති පැලවෙන ඵල දෙන ශක්තියයි. මෙයට අපි අධ්‍යාත්මයයි කියමු. ගසේ අධ්‍යාත්මය මෙන්ම අප හැමදෙනා පානා ජීවිත සපන්කම් අධ්‍යාත්ම ඉර්දියේ ප්‍රාතිහාරය බව දැන පිළිගත යුතුය. පින්රුගක මහිම යන විශිෂ්ට උපඥාසයකින් කෘතහස්ත ලේඛකයුගේ හුරු අතින් ලියවී ඇති නොබෝදා අපවත් වූ යෝගාශ්‍රමීය විදේශික දරු රත්නයක් වන කෝවිද භික්ෂු නමගේ විසිතුරු චරිතාදර්ශයන් ජීවිතයක අධ්‍යාත්මික ඉර්දියේ ප්‍රාතිහාරය අපි දැක ගතිමු. දැක සැනසුනෙමු. සැනසිලි ගමනේ ඇන නොසිට පැරණි උතුමන් ඉදිරි බලා වැඩිය ධර්ම ගමනට කෝවිද නමත් පෙළගැසුනේ ආරද්ධ විරියෝ පහිතත්තෝ නිච්චන් දල්හ පරක්කමෝ යන යෝධ ශක්තිීන් පනගන්වාගෙනය. කෝවිද නම ජීවත් වූයේ ධර්මය වෙනුවෙනි. කෝවිද නම අපවත් වූයේ ධර්මය වෙනුවෙනි. අපි දුක් නොවෙමු. කෝවිද ජීවිතයේ භාවිත වාසනාව යාව නිබ්බාන වේවා. සැනසලි ගමනට එක් වූ අපේ සසුර් දරු පිරිසට මේ කෝවිදවත ප්‍රාණජීව වේවා. සංකාරා සස්සතා නත්ති. මෙයට ධර්මයෙන් සැනසෙන කඩවැද්දුවේ ජිනවංශ ස්තරවීර. 1987 දෙසැම්බර් 12 ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානය පින් රුකක මහිම යෝගාවචර ඇමරිකන් කෝවිද හිමි චරිතය සාරංච සාරතෝ ඥත්වා අසාරාඥ අසාරතෝ තේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා හරය හරයසේ දත් නොහරය නොහරසේ දත් හරි සිතුම් මගගත් දනෝ නිති හරයටම පැමිණෙත් ධර්මපදය යමක වර්ග ගාථා දොළහා. පින් පැලය මීත්‍රිගල නිස්සරණ වනේ ප්‍රධාන කර්මස්ථානාචාර්ය අතිපූජ්‍ය මාතරශ්‍රී ඥානාරාම මහෝපාද මාහිමියන් වහන්සේ හා ශ්‍රී කල්්‍යානි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවන්ස මාහිමිපාණයන් වහන්සේගේ ද ප්‍රථම විදේශ ශිෂ්‍ය රත්නය වූ ගරු ඇමරිකන් කෝවිද ස්වාමීන් වහන්සේ එද්දාස් නමසි අසූහත ඔක්තෝබ මස විසියක වනිදා උදෑසන ලක්ගල හෙට්ටිපොල රජයේ රෝහලේදී සිහිනුවනින් යුතුව අවසන් හුස්මහෙලූහ. අපවත් වන විට වයස විසිනමයක් වූ උන්වහන්සේ ගේ පැවිදි ජීවිතය අටවසරක් පමණ වූ සුළු කාලයකට සීමාවිය. එහෙත් හරය හරය සේදත් මේ පින් පැලය ඒ සුළු කාලය තුළ සම්බුද්ධ සසුනෙහි මැනවින් මුල් බැසගෙන හරවත්ව ඔදවත්ව තෙදවත්ව වැඩි අතුපතර විහිදවා මල්පල දරා සසුන් කෙත දසත සුවඳවත් කළේය. හැදෙන ගස. සසර භාවිත සත්තානවත් මේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ මෙලොව එළිය දුටුවේ එදදාස් නමසය පනස්සට මැයි මස එකොළොස් වන දින ඇමරිකාවේ ලුවේසියානා ජනපදයේ ෆිලිප් ෆ්‍රැන්ටි ධම්මපතීන්ගේ එකම දරුවා හැටියට ක්‍රෙග් ෆෑන්් නම් වූ මේ පින්වත් දරුවාගේ ළමා කාලයේදීම යම් යම් අසාමාන්‍ය දක්ෂතා කුසලතා ප්‍රවණතා මතුවන්නට විය. පාසලේදී තමා සමඟ එකට සිප් සතර හදාරණ කුඩාවුන් අතර නායකත්වය ඔහුට හිමිවිය. වයස දහට දහනමය පමණ වන විට ඔහු ටෙක්සාස් ජනපදේ විශාල වැටුපක් ලබන වගකියයුත් තනතුරක් ප්‍රධාන අරක් කැමි තනතුරක් දරන්නට සමත් විය. සාමාන්‍යයෙන් එබඳු ලාබාල තරුණියේදී නොපැවරෙන අන්දමේ බාරදූර වගකීමක් දරමින් තමා යටතේ සිටින සේවක පිරිස දැඩි ශික්ෂණයකින් පාලනය කිරීමට තරුණ ක්‍රෙක් පසුබට නොවීය. එහි ප්‍රතික්‍රියාවක් වශයෙන් පැනුණගුණා වූ විරෝධතා එල්ල වූ තර්ජන නිසා පොලිසියට ඔහුට ආරක්ෂක බටයකු පවා ලබා දුන්නේය. එහෙත් මේ වන විට ක්‍රෙක්ගේ සියලු පැතුම් බුදුදහම දෙසට යොමුයි අවසානය. පාසලේ සිට ගෙදර ආපසු පොත්තික පසෙක දමා වනරොදකට ගොස් කාලය ගත කිරීමත් සමාධියට හුරු යම් යම් අත්දැකීම් ළමාවියේදීම ලබා ගැනීමත් ඔහුගේ හැදෙන ගසෙහි දෙපැත්ත මෙන් විය. වියට්නාම් යුද්ධය පවතින සමයේදී රූපාහියෙන් දුටු භික්ෂුරූප ඔහුගේ සිතුම් පැතුම් පිළිබඳ විශාල පරිවර්තනයක් ඇති කළේය. එතෙක් බුදුදහම් පිළිබඳ කිසිත් නොදත් ක්‍රෙග් තම අනාගත දිවිපේ වෙතෙහි පැහැදිලි ඡායාවක්ද ඒ තුළින් දුටුවේය. වයස පහලෝ වන විට ඔහු බුදුදහම් වැළඳ හමාරය. අවිහිංසාාවට තම සිත නැබුරු කරනු පිණිස නිර්මාංශ ප්‍රතිපත්තියක් පිළිගත් ඔහු තම රැකියාව කරන හෝටලයෙන් දිරිගැන්වෙන රසතුෂ්ණාවද එමගින් පාලනය කරගත්තේය. පොතක් කියවන විට රූපවාහිනියට නැත්යොමු කරන විට ශුඥත්වය නිසාරත්වය පිළිබඳ හැඟීම් ඔහු තුළ පහළවන්නට විය. මේ දුක්බර සසර නිසරු රැඟුම් කෙරෙහි කලකිරුණු ක්‍රෙග් ජීවිතයක නියම හරය වන නිවන් අමාරසයම සොයා පෙරදිකට පනෑගීමට අධිටන් කරගත්තේය. ලක් පොළොවට මේ අනු එද්දා සමසය හැත්තාට වසරේදී එවකට විසි හැවරදි ක්‍රෙග් ලක්බිමෙහි පාතැබීය. මීගමු පෙදෙසේ නිවසක නතර වී දවසේ වැඩිකාලයක් භාවනාවෙන් ගත කරන අල්පේච්ච ගුණුවෙන් යුතු මේ විදේශය තරුණයා ගැන පැහැදුණු නිස්සරණ වනේ දායක මහතුන් කීප දෙනෙක් මොහු නිස්සරණ වන්නේ සෙනසුනෙහි අතිපූජ ශ්‍රී ඥානාරම මාහිමිපාණන් වහන්සේ හමුවට කැඳවාගෙන ආහ. තම අනාගත සසුන් ගමනෙහි මාර්ගෝපදේශකයාණන් වහන්සේ මෙසේ හැඳිනගත් ක්‍රෙග් නොබෝධනකින්ම උන්වහන්සේ වෙතින් උපාසක දශශීලයේ සමාදන්ව නිස්සරණ වනයෙහි ගිරිමුදනක පිහිටි විවේකී කුටියක භාවනා යෝගීව වෙසෙන්නට විය. එහෙත් සසුන්ගත වී මහනදම් පිරීමට ඔහු තුළ ඇති දෘඩ අභිලාෂය ඉටුකර ගැනීමට පහසුකාරයක් නොවීය. ඒ දෙමාපියන් වෙතින් පැනැගුණු දැඩි විරෝධතාවය නිසාය. තම එකම පුතා, එකම දරුවා දුර රටක අන්‍ය ආගමික පැවිදි දුෂ්කරව යෝගී ජීවිතයක් ගෙවුණු දැකීම ඔවුන් කිසිසේත් අභිමත නොවීය. මේ අතර නුපුරුදු රටක නුපුරුදු ආහාරපාන ගැනීමෙන් ක්‍රෙග්ගේ සෞඛ්‍ය තත්ත්වයද පිරිහෙන්නට විය. ඒ මේ හේතුවන් නිසා ආපසුසිය රට යාමට ඔහු තීරණය කරගත්තේ කෙසේ හෝ යළිත් මේ අවුත් මහනදාම් පිරීමේ අධිෂ්ඨානය හදපත්ලේ සඟවාගෙනය. පැවිදි පිදීම. සියරට ගොස් නැවත මාපියන් හමු නමුත් මෙහිදී තමා තුළ දල්වාගත් ධර්ම ප්‍රදීපය අන්‍යාගමික වාතාවරණයෙන් නොනිවා රැකගැනීමට ක්‍රෙක්සිය නිවසේ බුදුමැදුරක් සකස් කර ගත්තේය. තම සෞඛ්‍ය තත්වේද මදක් යහපත අතට හැරුණු පසු නොපමාව පැවිද්ද ලැබීමේ ස්තීර අධිෂ්ඨානෙන් හෙතම යළිත් ලක්දිවට සැපත්විය. ඒවන විට අතිපූජ්‍ය මාර්ග මහෝපාද්‍ය මහිමිපාණන් වහන්සේ වැලිවේරිය දනව්කන්දේ සිරිමංගල යෝගාශ්‍රමයෙහි වැඩවිසූ බැවින් පැවිදි පින්කම එහිදී පැවැත්වීමට කතියුතු පිළියෙල කෙරිනි. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ පැවිද්ද ලබන ප්‍රථම විදේශිකයා වූ මේ ප්‍රවෘජාපේක්ෂකයාට සුදුසු නමක් තැබීම අතිපූජ්‍ය පණ්ඩිත ජිනවංශ මාහිමිපාණන් වහන්සේටම පැවරෙනි. තම සිසු දරුවන්ට චරිතානුකූලව අර්ථවත් නම් තැබීමේ විශේෂ හැකියාවක් ඇති උන්වහන්සේ තරුණ ක්‍රෙක් සඳහා තෝරාගත් නම කෝවිද විය. කෝවිද යනු දක්ෂතාවක් හසල බවක් ඇත්තෙකු හඟවන පදයකි. තමා උපතින් ගෙනා දක්ෂතාවන් මෙන්ම පුුණ්්‍ය ශක්තියද සසුන් උරගලෙහි උරගා බැලීමට කරන අභියෝගයක් බඳු මේ කෝවිදනාමය ඇතිව මේ පින්වත් විදේශික තරුණයා එද්දාස් නමසේ හැත්ත නමය අගෝස්තු මස විසිපස් වනදා දුර්ලභ වූ ප්‍රවෘජ්ජාලාභය ලැබීය. පැවිදිව ටික කාලකට පසුව නිස්සරණ වනයට වැඩම කළ කෝවිද හිමියෝ ධර්මවිනය හදාරමින් භාවනායෝගීව කල්ගෙවූහ. ධර්මකාමීත්වයක් මෙන්ම ශික්ෂාකාමීත්වයක් ද ක්‍රමයෙන් උන්වහන්සේ තුළ වැඩෙන්නට විය. පැවිද්දෙන් පසුව ලබන උපසම්පදාව මෙකළ බොහෝ විට සිදු කරන්නේ විසිවය සම්පූර්ණ වීමේ අවශ්‍යයෙන්ම කළ යුතු ශාසනික චාරිත ධර්මයක් ඉටු කිරීමක් වශයෙන් හෝ ගුරු අනට කීකරවීමක් වශයෙනි. එහෙත් කෝවිද හිමියන්ගේ උපසම්පදා වෙවෙනි ආකස්මික හේතුවකින් සැකසුණු සිද්ධියක් නොවීය. මම විනය පිටකේ කියව්වා. මට ඒ ශික්ෂාව පිළිපැදීමට ආසාවක් ඇති වුණා. යනුවෙන් උන්වහන්සේ උපසම්පදාව ලැබීමට තමන් තුළ ඇති මූලිකම සුදුසුකම හෙළි කළහ. මහෝපාදය මාහිමිපාණන් වහන්සේද සුපුරුදු මුදිතා ගුණයෙන් කෝවිද හිමියන්ට ඊට අවසර දෙමින් උපසම්පදා පින්කම සඳහා නොපමාව කටයුතු සම්පාදනා කළහ. සාමාන්‍යයෙන් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ උපසම්පදා මහෝත්සවය එකළ පැවත්තුනේ දෙවසරකට වරකි. ඒද යෝගාශ්‍රම මධ්‍යස්ථානට අයත් උදකු කේප සීමාවෙහිදීය. එසේ වුවත් ගරු කෝවිද හිමිය හිමියන් සඳහා විශේෂ උපසම්පදා උත්සවයක් මීත්‍රිකල් නිස්සරණ වනේ බද්ධ සීමා මාලකයේදී සිදු කිරීමට විධිවිධානය දුනි. ඒ අනුව 1980 නොවැම්බර් මාස 26 දින එම සීමා මාලකයේදී අතිපූජ්‍ය මාතරශ්‍රී ඥානාරාම මාහිමිපාණන් උපාධ්‍යයන් වහන්සේ කොට අතිපූජ්‍ය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මාහිමියන් ආචාර්ය වහන්සේ කොට ගරු ඇමරිකන් කෝවිද හිමියෝ උතුම් වූ උපසම්පදාව ලැබූහ. මෙම උපසම්පදා උලෙහි විශේෂත්වය හෙළි කරමින් ඒ අවස්ථාවේදී අතිපූජ්‍ය ජිනවංශ මාහිමිපාණන් ප්‍රකාශ කළේ චිරාගත සම්ප්‍රදායෙන් ඉවත්ව මෙබුදු උපසම්පදාවක් පැවැත්වෙන පළමුුණ අවස්ථාවත් අවසාන අවස්ථාවත් මෙව භාවය. සිල් මල් උපසම්පදා ශීලයේ වඩාත් තරකර ගැනීම සඳහාත් යෝග කර්මයට තම කය සකස් කර ගැනීම සඳහාත් ගරු කෝවිද හිමියන් අනුගමනය කළ අල්පේච්ච ප්‍රතිපත්ති රැසකි. තමන් වහන්සේගේ පරිහරණය පිණිස සීමිත පිරිකර සංඛ්‍යාවක්ම කුටියේ තබා ගැනීමට උන්වහන්සේ නිතරම උත්සාහ කළහ. අත්‍යවශ්‍ය යමක් අමුතුවෙන් කුටියට ගෙන ඊීමට සිදුව විට අවශ්‍යසේ සලකා තමා වෙත තබාගෙන සිටි අන්‍යමක් අනවශ්‍ය දෙයක් ලෙස කුටියෙන් බැහැර කිරීම උන්වහන්සේගේ සිරිත විය. වනගතව හුදකලා යෝගී දිවිපෙවතක් ගෙවන්නේ කොහාට ගසක් යට ගලක් මත පවා සැතපීමට සිදුවේ. එයට හුරුවීමයක් වශයෙන් හිස තබන කොට්ටය පවා කොවිද හිමියන්ගේ කුටියෙන් බැහැර කෙරිනි. ගේන් ගෙට පිඩුස් සිඟමින් ලැබුණු අහරින් දිවිපැවැත්මට එක ආහාර වේලෙන් යැපීමට උන්වහන්සේ ක්‍රමයෙන් පුරුදු වූහ. මහාකාශ්‍යප චරිතයේද ආර්යවංශ ප්‍රතිපදාවද මුනිසූත්‍ර නාලක සූත්‍ර ආදී එන මෝනෙය්‍ය ප්‍රතිපදාවද විශුද්ධි මාර්ගයෙහි සඳහන් වන පැරණි ලක්තිව යෝගාවචර තෙරුන් වහන්සේලාගේ අල්පේච්ච ප්‍රතිපදාවද කෝවිද හිමියන්ගේ සිද්ගත් පරමාදර්ශ විය. හුදකලා යෝගී දීපේතකට අර අඳින කෝවිද හිමියෝ ස්වකීය උපාධ්‍යයන් වහන්සේට හා ඇසුරු කරන සබ්‍රහ්ම චාරී වහන්සේලාට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම්ද අමතක නොකළහ. මහෝපාදයන් වහන්සේ කොළඹ මහරෝහල නැවතී ප්‍රතිකාර ලැබූ එක් අවස්ථාවක ඒ වෙනුවෙන් අප කැප වී උපස්ථානය කළ ආකාරය වෛද්‍යවරුන්ගේද ප්‍රසාදිර ලක්විය. එමෙන්ම මාහිමිපාණන් වහන්සේට නිතිපතා පාමිරිකීම සම්බාහනය ආදියෙන් හා අවශ්‍ය දුර්ලභ බෙහෙත් සිය මවරටින් ගෙන්වාදීමෙන් ද තමන්ට කළ හැකි සෑම උපකාරයක්ම කළහ. ශාසනාභී වෘද්ධිය සඳහා අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේගේ චිරජීවනයේ සැලසීම මෙන්ම උන්වහන්සේගෙන් සිසු පිරිසට ලැබෙන ධර්ම දායාදයේ අනාගත પરම්පරාව දෙසා ආරක්ෂා කොට තැබීමත් කෝවිද හිමියන්ගේ ඉටුවන අනුස්මරණීය සේවාවකි. මාහිමිපාණන් වහන්සේ විසින් පවත්වන දේශනා 50ක් පමණ පටිගත කොට සුරක්ෂිතව තැබීමට උන්වහන්සේ එයට අවශ්‍ය උපකරණ මව්පියන් වෙතින් ලබාගත්හ. එසේම ඒ පිළිබඳ දූරදර්ශී ආරක්ෂා සංවිධානයක් ද යෙදූහ. නිස්සරණ වනෙහි යෝගාවචර පිරිසට එකතු වන විදේශික සබ්‍රප්ම චාරින් වහන්සේලාගේ යහපත තකා සෙනසුනෙහි පුස්තකාලය ඉංග්‍රීසි ධර්ම පුස්තකාලයක්ගෙන් පොහොසත් කිරීමට උන්වහන්සේ විශේෂ උත්සාහයක් දැරූහ. තමන්ගේම ප්‍රෝජන සඳහා ගත් ග්‍රන්ථ රාශියක් පුස්තකාලයට පරිත්‍යාග කිරීමෙන් නොනවෙති එවැනි පරිත්‍යාග කිරීමට තම මව්පියාදී ඥාතීන්ද උනන්දු කර වූහ තම සබ්‍රහ්මචාරීන් වහන්සේලා වෙනුවෙන් ඇතැම් තීරණාත්මක අවස්ථාවන් හිද ඉදිරිපත්ව යම් යම් ගැටලු निराකරණය කිරීමට උන්වහන්සේ සමත් වූහ. එහිලා උන්වහන්සේට පිහිට වූයේ ගිහි කල දියුණු කරගත් සංවිධානය හා පාලනය පිළිබඳ කුසලතාවත් හැඟීම් වලට ගැති නොවි සාධාරණ තීරණ ගැනීමේ සහජ ශක්තියත්ය. සංඝ පිරිසේ පොදු යහපත උදෙසා උන්වහන්සේගත් පියවර අතුරින් විශේෂයෙන් සඳහන් කළ යුත්තේ සෙනසුනෙහි සාංගික භාණ්ඩාගාරයෙහි ක්‍රමවත් සංවිධානයක් ඇති කිරීමට උන්වහන්සේ ආරම්භ කළ වැඩපිළිවෙලයි. ව්‍යාකූල තත්ත්වයක් පැනනැගී ඇති අවස්ථාවක එඩිතරව ඉදිරිපත්ව බාණ්ඩාගාරික සම්මුතියද විනයානුකූලව ලබාගෙන කෝවිද හිමියන් නව පාලන ක්‍රමයක් සකස් කළේ හුදෙක් සංඝයාගේ පහසු විහිරණය සලකාගෙනමය. එයින් උන්වහන්සේ අපිස් ජීවන රටාව මදකුදු වෙනස් නොවීම උදාර චරිත ශක්තියක් පිළිබුබු කරන්නකි. නැන පල සංඝ පිරිස වෙනුවෙන් ආමිස වශයෙන් කරන හැම සංග්‍රහයකටම වඩා निराමිස වශයෙන් කරන ධර්ම සංග්‍රහයම ශ්‍රේෂ්ඨ බවදත් කෝවිද හිමියෝ එහි නිසි අධ්‍යාත්ම ශක්තිය වගා කර ගැනීමට උත්සාහවත් වූහ. උන්වහන්සේ පරියාප්තියෙන් පමණක්ම සෑහීමකට පත් වන්නවුන් ඉවසුයේ ශීඝ්‍රගාමී බස්රථයක් මහම ගෞරාගෙන පැද්දි පැද්දී ඇදෙන බරකරත්තයක් ඉවසන්නාක් මෙනි. ලෝකයෙන් අඩක් දුර ගෙවා මා මෙහි පැමිණියේ පොත් කියවන්නට නොවේ. යනුවෙන් වරක් උන්වහන්සේ ප්‍රකාශ කළේ එවන්න ඔවුන්ගේ නුවනැස පහදාලීම සඳහාය. ශාසන චිරස්ථිතිය ගොඩනැගිලි මත රඳා පවතින්නක් නොවේ. උන්වහන්සේට මැනවින් ඒත්තු ගැන්නු ගිය කරුණකි එය. පද කීපයකින් ගැඹුරු අරුතක් උපහාස රසයද මුසුකොට ඉදිරිපත් කිරීමෙහි සමත් කෝවිද හිමියන් ගොඩනැගිලි ගැන සීමාන්තික උනන්දුවක් දක්වන්නවුන් පිළිබඳ ලිපියක සඳහන් කරමින් ඡේදයක් නිම කළේ වැඩි දෙනෙක් ගොඩනැගිලි ගැනීම උනන්දු ඇති. බිඳ දැමිලි ගැන උනන්දු වෙන්නෝ ඉතා ටික දෙනෙකි යන පිරුලෙනි. ගොඩනැගිල්ල සසර වඩන සංස්කාරන් හැටියටත් බිඳ දැමිල්ල විසංස්කාර වූ නිර්වාණය හැටියටත් ගත කළ මේ පිරුල අතිශයෙන්ම අර්ථවත්ය. සති සම්පජානයෙන් යුතු හැම ක්‍රියාවක්ම කිරීමට කෝවිද හිමියෝ නිතරම වෑයම් කළහ. එහි අඩුපාඩවකින් වරදක් සිදූ විට තමන් තවම අකෝවිද බව සිනාමුසු මුහුණින් පිළිගත්හ. උන්වහන්සේගේ සරල ජිනචරියාව හා සතිමත් ඉරියව් පැවැත්ම යෝගාවචර පිරිසටද ආදර්ශයක් විය. කෝවිද හිමියන්ගේ දර්ශන මාත්‍රයම ධෛර්යයක් යැයි කියවන තරමට ඒ ආදර්ශය මහඟුය. කෝවිද හිමියන් තුළ වූ නෙක්කම්ම සංකල්පයෙහි ශක්තියත් තුනුරුවන් කෙරෙහි තිබුණු අචල ශ්‍රද්ධාවත් හෙළිකරන සිද්ධියක් එද්දාස් නවසි අසූ දෙකේදී සිදුවිය. තමන්ගේ එකම පුත්‍රයා තමන්ට අහිමිවීම තාදුරතත් ඉවසුය නොහැකි වූ තැන ෆිලිප් ෆ්‍රෑන්ඩ් යුවල මීත්‍රිගල නිස්සරණ වනේ වෙත ළඟා වූයේ කෝවිද හිමියන් කෙසේ හෝ කැඳවාගෙන යාමේ අධිෂ්ඨානයනි. මහාමංගල සූත්‍රය උන්වහන්සේගේ ප්‍රියතම සූත්‍රයක් වූ බැවින් මාතා පිතු උපට්ටානයට මේ ලැබුණු අවස්ථාව උන්වහන්සේ පැහැර නොහැරියහ. ඔවුන්ට ඉතා හොඳින් උපස්ථාන කරමින් දිවෙනෙහි දර්ශනීය ස්ථාන පෙන්වීමට ඔවුන් සමඟ සංචාරයද කළහ. එහෙත් ආපසු සියරටට යාමට ඔවුන් කළ ඇවිටිලිවලට අවනත වූයේ උන්වහන්සේ නොවේ. ගරුතර මහෝපාද්‍ය මාහිමිපාණන් හමුවෙහි හැඩුව කඳුලෙන් යුතුව කරුණු කියමින් කෝවිද හිමියන්ගේ දැඩි සිත මොලොක් කිරීමට ඔවුන් දැරූ ප්‍රයත්නය මුළුමනිම අසාර්ථක වූයේ මහාමංගල සූත්‍රයෙහි එන අටතිස් මගුල් කරුණු අතරින් තිස් අටවැන්නම කෝවිද හිමියන්ගේ ඉලක්කය වූ බැවිනි. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං අටලෝ දහමින් පහස්නා ලද යමකගේ සිත නොසලේද ශෝකයෙන් තොරද කෙලෙස් රජසින් තොරද බිය රහිත මෙය උතුම් මගුල් කරුණකි මෝරණ හරය කුලයා කෙරෙහිද ගණයා කෙරෙහිද නොඇලී සෙනසුනකට හෝ කුටියකට හෝ නොබැඳ අසංගචාරීව විසීමට කෝවිද හිමියෝ අදිටන් කරගත්හ. චාරිකාවේ වැඩම කරමින්ද වඩාත් විවේකී සෙනසුන්වල මද කලක් වැඩ වෙසෙමින්ද මෙම පිළිවෙත අනුව දිවිගෙවීමට උන්වහන්සේ යොමු වූයේ එද්දාස් නමසේ අසු හතරදී පමණය. ගාලු දිස්ත්‍රික්කයේ ඕපාත රජවන්ගල වනසෙනසුනෙහි උන්වහන්සේ වැඩවිසුවේද මේ අවධියේදීය තමන් වහන්සේගත් නිවන් පරමාර්ථය මුදුන්පත් කර ගැනීම පිණිස වනගතව ඒකචාරීව කාය ජීවිත নিরপেক্ষකව වීරය වැඩි යුතු බව ක්‍රමයෙන් උන්වහන්සේට වැටහි ගියේය. සිංහරාජ කැලයට වැඩම කළ උන්වහන්සේ ඒකචාරීව මුනි ප්‍රතිපදාවට නැඹුරුව එහි විවෘත ගල්ලෙනක වැඩවෙසමින් සැතමුම් දෙකක් පමණ ඈත ගොදුරු ගමට පිඩුසිගා වඩමින් විවේක සුවයෙහි සිත අල්වා මාස කීපයක් එහි ගත කළහ. ඒකං චරන්තං මුනිං අප්පමත්තං නින්දා පසන්සු අවේදමානං සීහං ච සද්දේසු අසන්ත සන්තං වාතංච ජාලම්හි අසජ්ජමානං පදුමංව තෝයේන අලිප්පමානං නේතාරම්මා යස්සමනඤ්ඤානෙය්‍යං තං වාපි දීරා මුනිං වේදයන්ති එකලාව හැසිරෙන මෝනීය ධර්මයෙන් යුක්ත වූ නිന്ദා ප්‍රශංසාහි නොසලෙන්නා වූ සිංහෙකුසෙයින් ශබ්දයන්ගෙන් තැති නොගන්නා වූ දැලෙහි සුලං සෙයින් නොබෙදෙන්නා වූ දියෙන් නොතැවරෙන පියුමක් සෙයින් කාමයන්හි නොතැවරෙන අනුනට මඟ පෙන්වන අනුන්ගෙන් මඟ පෙන්වීමක් නොපතන හෙතෙම මුනිවරයෙක් යයි පණ්ඩිතෝ දනිත්. ගුණ සුවඳ සිංහරාජ කැලෙහි වනසතුන් මැද අභීතව එකලාව විසමින් ලත් අත්දැකීම් වලින් පොහොසත්ව නිසරණ වනයට වැඩම කළ කෝවිද හිමියන් එහි කලක් වැඩවිසීමෙන් පසුව ඊළඟ විවේක වාසය සඳහා තෝරාගත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයයි. 1985 නොවැම්බර් මාසයේදී උන්වහන්සේ ඒ ප්‍රදේශයට වැඩම කොට පළමුවෙන්ම හෙට්ටිපොළ කිවුලවාඩිය විවේක සෙනසුනෙහි නතර වූහ. ඒ අතර මොරහගල් උල්පොත ගම්වාසීන් සැදැහැවත් දායක පිරිස් උන්වහන්සේගේ අපිස් පැවැත්මට සරිලන පරිදි විවේක වනපෙදෙසක ඉලුක් සෙවිලි කළ කුඩාක් මැටිකුටියක් තනා පූජා කළහ. පුවක් පටි ගසා සෑදූ ඇඳමැස්සක් හා එයින්ම සාධන ලද කුඩා මේසයක් පමණ ඇති හරිහැටි දොරක් පවා නොමැති මේ කුටියෙහි උන්වහන්සේ සතුටින් වැඩවෙසෙන අන්දම ඒ පලාත්වාසීන්ගේ පුදුමයට හේතුය. නිතර අවට ගැවසෙන අලියාත් අසල හොල්මන් කරන වලහාත් කුටියෙහි ඇදෙහි ඇදෙන විසකුරු සර්පයාත් කෝවිද හිමියන්ගේ නිවන් සිත පුබුදු කරවන මරණ සතිය මතු කළ දුන්හ. එමෙන්ම වනසතුන් මැදකරගෙන යෝගී දීපවෙතකට මෙත් සිතුවිලි උපකාරවත් වන අයුරුද සහජයෙන්ම දැඩිසිත් ඇති උන්වහන්සේට වඩවඩා ප්‍රත්‍යක්ෂ වන්නට විය. ආර්ථික අංශයෙන් දිලිදු වූ නමුත් ධාර්මික අංශයෙන් ශ්‍රද්ධා ධනයෙන් පොහොසත් වූ මොරගහ උල්පොත හා ඒ අවට ගම්වල පින්වත් වූහු. මේ ලැබුණු දුර්ලභ පුණ්‍යලාභයෙන් නිසිඵල නෙලාගත්හ. සැතපුම් 10ක් 12ක් පමණ ඈත සිට සුදු හාමුදුරුවන්ට පිණ්ඩපාතය පූජා කිරීම සඳහා පාගමනින් මොරගහ උල්පොතට පැමිණෙන සැදැහැවත් වූහද වූහ. නැතිබැරිකම් නිසාම චාම් දිවි පැවැත්මකට යොමු වූ අව්වැසි සුලං මැද කටුක දිවි සටනක ගෙන යන මේ සැදැහැවතුන් පිළිබඳ කෝවිද හිමියන් තුළ වූයේ ඉමහත් කරුණාවකි. තමන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන තමන්ට බරක් නොවන පරිදි යථාලාභ සන්තෝෂයෙන් යුතුව වැඩවෙසෙන සුදුහාමුදුරුවන්ගේ සංසුන් සතිමත් පිණ්ඩපාත චරියාවම ඔවුන්ගේ හදපත්ල කිඳා පසින නිහඬ බණක් විය. යථාපි හමරා පුප්තං වන්න ගන්ධං අහේටයන් පලේති රස මාදාය ඒවං ගාමේ මුනිං චරේ පුප්ප වර්ගයේ ධර්මපදය යම්සේ බමරා මලද පැහැය හා සුවඳද නොනසමින් මල්පැණි හැරගෙන යේද එසේම මුනිතෙමේ කුලයන් නොපෙලා සදහැසිත් හා සුසිරිත් නොනසා පිඩුපිනිස ගමෙහි හැසිරෙන්නේය. කෝවිද හිමියන්ගේ චරිතාදර්ශ අගය කළ හෙට්ටිපොළ උනගොල්ල සිරි සුමතිපාල භාවනා මධ්‍යස්ථානයේ සංඝපිරිස උන්වහන්සේ ගිලන් වූ අවස්ථාවන්හි ඉදිරිපත්ව හැම උපස්ථානයක්ම කළහ. දැඩි අධිෂ්ඨාන ශක්තියත් උග්‍ර වීරියත් නිසා උන්වහන්සේ බොහෝ විට රෝගත්වයේ උත්සන්න වන තෙක්ම ප්‍රතිකාර ගැනීමට උනන්දු නොවූහ. පිණ්ඩපාතයේ වැඩිය නොහැකි තරමට ගිලන් වන තෙක්ම උන්වහන්සේ අසනීප තත්වයේ දායක පින්වතුන් හට දැන ගැනීමට පවා නොහැකි වූ අවස්ථාද විය. පෙනහළු හා සම්බන්ධ ආබාධයක් සහ මැලේරියා වුණ උන්වහන්සේට බෙහෙවින් පීඩාකාරී විය. රෝග පීඩා නිසා ලග්ගල ප්‍රදේශයේ තදවැසි ඇති කාල සීමාව මගහැරීමටද කෝවිද හිමියන්ට අවශ්‍ය විය. සෞඛ්‍ය තත්වය කෙසේ වෙතත් හැකිතාක් දුරට ඒක විහාරීව වැඩවිසීමට උත්සාහ කළ උන්වහන්සේ ඒ කාල සීමාව ගත කළේ බුලත් සිංහල ප්‍රදේශයේ රබර් වත්තක් මැද කඳුමුදුනක පිහිටි කුටියකය. එම රබර් වත්ත හිමි සදහැවත් පරිත්‍යාගශීලී ඩඩ්ලි ප්‍රනාන්දු දායක මහතාට ප්‍රශ්නයක් වූයේ උන්වහන්සේට උපස්ථාන සැලසීම නොවේ. කරන උපස්ථාන පිළිගැනීමට උන්වහන්සේ කැමති කරවා ගැනීමය. මොරගහ උල් පොතටද වඩා විවේකී පරිසරයක් රිසිව කෝවිද හිමියන් ඊරිය ගස් උල් පොත පිහිටි කුටියකට වැඩම කළේ 1987 වසරේ මුල් භාගයේදීය. ඒ අවට ගම් රැසක පින්වත් වූහු එයින් පුණ්‍යලාභයේ සලසා ගත්හ. මේ වන විට ලග්ගල ප්‍රදේශය තුළ යටි සුළඟට මෙන්ම උඩු සුළඟටද හමන සුවඳක් උන්වහන්සේ කෙරෙන් පැතිරී තිබුණි. චාරිකාවේ වඩින අවස්ථාවන්හි විවිධ ප්‍රදේශවල වනසෙනසුන්හි හා විහාරස්ථානයන්හි ලැබුම්ගත් මේ සුදුහාමුදුරුවන් ගති පැවැතුම් වලින් පැහැදුණු උන්වහන්සේගේ උට්ටාන වීරයන් හා කල්යාණ මිත්‍ර උපදෙස් වලින් උත්සාහවත් වුණු ඇතැම් සංඝයා වහන්සේලා පවා දිගු කලක් සිට හුරුපුරුදු දායක පිරිස් දැරූ තනතුරු ආදී අතහැර දමා වඩා විවේකී පරිසර කරා ඇදෙන්නට වූහ. සීල දස්සන සම්පන්නං ධම්මට්ටං සච්ච වේදිනං අන්තනෝ කම්ම කුබ්බාණං තං ජනෝ කුරුතේ පියං ධම්මපදය පිය වර්ගය සපිරුණු සිල්හා නුවණ ඇත්තා වූ දහමෙහි පිහිටියා වූ සිව්සස් දන්නා වූ අදිශීල සික්කා අදිචිත්ත සික්කා අධිපඤ්ඤා සික්කා යන තමාගේ වැඩෙහි යෙදුන ඒ මහනහට ජනයා ප්‍රිය කලයි කඳක තිලකුණු වීසා කාලසීමාව දිගුකර ගැනීම සඳහාත් උපාධ්‍යන් වහන්සේ බැහැදැකීම සඳහාත් වසකට වරක් කෝවිද හිමියන් නිස්සරණ වනයට පැමිණෙන දිනයක් විය. විශේෂයෙන්ම විදේශික ස්වාමීන් වහන්සේලා ඒ දිනය ගැන උදෙක් බලාපොරොත්තුවෙන් සිටින්නේ උන්වහන්සේ නැවත හමු වී භාවනාවට අදාළ ධර්ම කරුණු සාකච්ඡා කර ගැනීමට අවස්ථාවක් ලැබෙන බැවිනි. විවේකය ප්‍රිය කළ උන්වහන්සේ අවුරුද්දේ අනෙක් කාලය තුළ තම හිතවත් සංඝයා වහන්සේලා හෝ නිස්සරණ වනේ ඇසුරු කරන දායක මහත්තුන්ට හෝ තමන් වහන්සේ හමුවීමට අනුබල නුදුන්හ. 1987 දෙසැම්බර් පළවෙනිදා කෝවිද හිමියන් නිස්සරණ වනයට වැඩම කරනු ඇතැයි දැනගන්නට ලැබුණු මේ දෙපිරිසම ඒ ගැන විශේෂෙන් බලාපොරොත්තුව සිටියහ. එහෙත් නොසිතුවක්ම සිදුවිය. වස් කාලය අවසන් කොට චාරිකාවේ වැඩම කිරීමට සූදානම් වෙමින් සිටි කෝවිද හිමියන්ට තදබල උණරෝගයක් වැළඳුනි. සුළු බෙහෙත් වලින් මර්ධනය නොවී උණ අංශක 105 දක්වා වැඩි වූ පසු උන්වහන්සේ දායක මහතෙකු වෙත පැමිණ රෝහලින් බෙහෙත් ගෙන්වා ගැනීමට අදහස් කළා. කෙසේ වෙතත් රෝගී තත්ත්වය වඩාත් උග්‍ර වූයෙන් ඔක්තෝබර් 20 වනදා සවස හෙට්ටිපුල රජයේ රෝහලයට ඇතුළු වූහ. ඒ වන විට එම රෝහලෙහිම ප්‍රතිකාර කරමින් සිටි හෙට්ටිපොළ භාවනා මධ්‍යස්ථානයෙහිම වයෝවෘද ගරු ජිනානන් හිමියෝ උපස්ථානයට හුරුපුරුදු දෑතක් කුළුණු බර දෙනෙත්තත් සුදුහාමුදුරුවන් වෙනුවෙන් කැප කළහ. තෙදිනක් නිරාහාරව බෙහෙවින් ගිලන්ව සිටි කෝවිද හිමියන්ට බඩිගින්න තිබේ නම් ආහාර ගන්නැයි එදින සැන්දෑවේ වෛද්‍ය උපදේශයක් ලැබුණු නමුදු උන්වහන්සේ විකල් බොජුන් සිකපදේ කැඩීමට නොසිතූහ. රාත්‍රී කාලයේද ඇඳ වට්ටමට හේතු වී භාවනායෝගීව ගත කළහ. පසුදින අලුයම පහමාරට පමණ ළඟ ඇඳේ සිටි ජිනානන්ද හිමියන්ට කතාකොට දානි ටිකක් ඇත්නම් හොඳයයි පැවසූහ. දානය ගෙන ඊම සඳහා වහාම විහාරස්ථානයට කෙනෙකු යැවූමුත් එය පමාවන බව සලකා ජිනානන්ද හිමියෝ සුදුහාමුදුරුවන්ට තේකෝප්පයක් පිළිගැන්වීමට තැත් කළහ. එහෙත් ඒ සංඥාවකින් ප්‍රතිශ්ෂේප කළ උන්වහන්සේ අවසන් ගමනකට සැරසෙන ලෙසක් දැක්වූහ. ජිනානන්ද හිමියන් අතින් කඩිනමින් පෙවුණු ග්ලූකෝස් තියර හැන්දක් පමණ වළඳා කෝවිද හිමියෝ හොඳින් දෙයස් ඇර බැලූහ. කය තැන්පත් කොට ගෙන දිගු හුස්මක් ගත්හ. සසුනට පණපෙවූ ප්‍රාණවායුවක් ඒ හා සමගම නිරුද්ධ විය. ඒවං භාවිතායකෝ රාහුල ආනාපානා සතියා ඒවං බහුලී කතාය යේපි තේ චරිමකා අස්සාස පස්සාස තේපි විදිතාව නිරුජ්ජන්ති නෝ අවිදතා මහා රාහුලෝවාද සූත්‍රය මජ්ක්‍ධිම නිකාය රාහුලේනි ආනාපානසතිය මෙසේ වැඩි කල්හි මෙසේ බහුල කළ කල්හි යම් අවසාන ආස්වාස ප්‍රාස්වාස කෙනෙක් ඇද්ද ඔහුට ද ප්‍රකට වූවා වූම නිරුද්ධ වෙති. අප්‍රකට වූවා වූ නිරුද්ධ නොවෙත්. සිහිවටන ආතුර වූ කයකින් එහෙත් අනාතුර වූ සිතකින් යුතුව දිවි මගෙහි තැවැනි දශකය ගෙවාලීමටද පෙර වීරෝධාර කෝවිද හිමියෝ මෙසේ මෙලොව දිවි හලහ. කලක සිට පැවති පෙනහළු ආබාධයම උන්වහන්සේගේ අපවත්වීමට ආසන්න හේතු වූ බව පසුව කරන ලද පරීක්ෂණයේදී හෙළිවිය. උන්වහන්සේගේ ශ්‍රීදේහය ආදාහනය කිරීමට නීතියෙන් අවසර නොලැබුණේ හෙට්ටිපොළ භාවනා මධ්‍යස්ථාන භූමියෙහි තැන්පත් කිරීමට ගරු උපාලි පියනන්ද හිමියන් ප්‍රමුඛව එහි සංඝපිරිස විසින් විධවිධාන යොදන ලදී. නෛර්යානික වූ සද්ධර්මයෙහි ජීවය තමන්ට හඳුන්වා දුන් සුදුහාමුදුරුවන්ට තම අවසන් බොහොමන් දැක්වීමට ලග්ගල ප්‍රදේශවාසී සැදැහැවත්තු තෙදිනක් තිස්සේ භාවනා මධ්‍යස්ථානය කරා ඇදී ආහ. ඉන්පසු ඔක්තෝබර් 25 වන ඉරු දින සවස විදේශික ස්වාමීන් වහන්සේලා දෙනමක් හා ඇමරිකන් තානාපති කාර්යාලයේ කොන්සල්වරයාද ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මධ්‍යයේ ගුවරු කෝවිද හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසාන කටයුතු හෙට්ටිපොළ භාවනා මධ්‍යස්ථාන භූමියේදී ආගමික චාරිත්‍රානුකූලව සිදු කරන ලදී. පසුදින කෝවිද හිමියන් අවසන් වලට වැඩවිසූ ඊරිය ගස් උල්පොත කුටිය බැලීමට එහි වැඩම කළ ස්වාමින් වහන්සේලා දෙනමකට නිසල ශාන්ත ආරණ්‍ය පරිසරයක පිහිටි මැටි බිත්ති තුනකින් හා පැලලී දෙකකින් ආවරණය වූ තවමත් තපෝගුණ හුණුසුම නොනිවුණ යෝගී කුටියක් දක්නට ලැබුණි. එහි එක් පසක සුදු හාමුදුරුවන්ගේ බඹයකුත් දෑගුලක් දිගු කෙසඟ සිරුර හරහට සැතැප්ප වූ කෙටි ඇඳවිය පසෙක වැඩ දෙකක් තනිව පිරිමැසූ චාම් මේස පුටුවවිය. බිත්තියෙහි නිතර දෙනෙත් ගැටෙන තැනක එල්වා තිබුණු ආදර්ශ පාටයක් දෙවිය. කනෝවේමා උපජ්ජගා කානාතීතාහි සොච්චන්ති උතුම් මොහොත ඉක්මයානු දෙව් උතුම් මොහොත ඉක්මවා වූ ශෝක කෙරෙත්මයි අහස් කුස සිඹින උස් මදුරු වල වැසෙන උඩුගුවන් තලයට සඳවිමන් විදින නොහිමි ඉසුරෙන් පිරී දිවි පෙවෙත් ගෙවන විදේශ රටක වැසිදනන් අතර මාපියන් හට ප්‍රියමනාප එකම දරු සේ ඉපිද උපතින්ම හිමි ප්‍රාරම්පරික ධනය විඳි සැප සම්පත් ලද තනතුරු අලියුම හැලූ කෙළු පිඩක් සේ හැරදමා සොඳුරු යෝන් වියහිම හඬන වැලපෙන මාපියන්ගේ කඳුළු මුසු මුහුණ නොබලා ගිහිගේ හැරපියා පරතරක දුර රටක යෝගී සෙනසුනක කෙස්රැවුල් බා කසාවත් හැඳ සම්බුදු සසුනෙහි පැවිදිව තෙරුවනේ එකම ධනය කොටගෙන වල්බිහි වූ පිළිවෙත් මගහෙලි කරනු වස්වල් වැදී රුදුරු වනසතුන් මැද මෙත්ගුණෙන් සිත් සනහාගෙන පිඩු සිඟාලද කටුකහර ලෝතුරු මිහිරකින් හනා වළඳමින් පවිවේක රස උපසම රස දහම් පීති රසපී කෙලෙස් ගිම් නිවාගෙන අග්මුල් නොපෙනෙන සසරක කෙලවරක් දකින රිසින් දිවිරෑ නොබලා දිවි නොතකා වෙරදරා මහනදම් පුරා සසුන් කෙත සිල් මල් පුබුදුවා දැහැන් විදසුන් පලින් සරුකොට සිහිසන් ඇතිව අවසන් උස්ම හෙලා වීරෝධාර යෝගාවචර චරිතාපදානයක් ඉතිරි කළ ඇමරිකන් කෝවිද හිමිපාණන් හට උපහාර ලෙසින් මීතිරිගල නිස්සරණ වනයේ යෝගාවචර පෑන් තුඩකින් නිමාවන සිහිවටනය මෙතකින් නිමවිය. ගුරු බැතිපුද භාවනා ගුරුවරයෙකු හා භාවනා කිරීමට සුදුසු තැනක් ද සොයමින් සිටියදී එද්දාස් නමසය හැත්තාට වසරේ අගහරියේ අතිගුරු මාහිමිපාණන් වහන්සේ මට පළමුවරට මුණ ගැසුණි. භාග්‍යයට මෙන් මාසේ වූ කරුණු දෙකම එකම තැනදී ඉටුවිය. මාහිමිපාණන් වහන්සේ පිළිබඳව මට මුලින්ම ඇති වූ හැඟීම කෙබඳ දැයි කිවතොත් කෙටි කලකට යළිත් අවරදිකට ගොස් ගිහිගේ දොර වසා දමා ආපසු පැමිණ උන්වහන්සේ යටතේ පැවිද්ද ලබා ගැනීමට එය ප්‍රමාණවත් විය. උන්වහන්සේගේ දැනුමෙන් හැකි පවන ලොකු කොටසක් මාසිතින් උරා ගැනීමට තැත්දරමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ විසීමට ලැබීම එදා සිට මට අයත් වූ ශ්‍රේෂ්ඨ වරප්‍රසාදයකි. කර්මස්ථාන ආචාර්යන් වහන්සේ කෙනෙකු හැටියට කැපිපෙන්න ගුණේ හැරුණු විට උන්වහන්සේ තුළ ඇති ගුණාංග අතුරින් මා වඩාත්ම අගේ කොට සලකන ගුණේ මෙහිලා වෙන්කර දක්වතොත් ඒ උන්වහන්සේගේ සැහැල්ලු සංසුන් ආකල්පයයි. ඊටාම දුෂ්කර අවස්ථාවකදී පවා සංසුනුව තැන්පත්ව සිටීමට උන්වහන්සේ පොහොසත් වෙයි. එහෙත් එහිදී උන්වහන්සේගෙන් පිටුපෑමක් හෝ ලාදැඩි නොසැලකිල්ලක්ද කිසිවිටක සිදු නොවේ. උන්වහන්සේ හමුවට පැමිණීම මෛත්‍රී කරුණාමය ශේෂත්‍රයකට ඇතුළුවීමකි. එහිවන් කෙනෙකුට වඩාත් සරු මානසික තත්ත්වයකින් යුතුව ඉන් පිටවීමට ලැබුණු නිසකය. මනසේ දියුණුව පිළිබඳව බෙහෙමින් උදාසීන වූ ආකල්පයක් බලපවත්නා අවධියක ඈත අතීතයේ පොතපතෙහි ලියවී ඇති අන්දමේ උත්කෘෂ්ට තත්ත්වවලට ලංවීමේ හැකියාව තාමත් මිනිස් මනස තුළ ඇති බව ඔප්පු කරන ජීවමාන සාධක අතලොස්සෙන් එකක් දැන හඳුනාගන්න ලැබීම මට විශාල ධෛර්යක් වී ඇත. මෙයට ඇමරිකාවේ කෝවිද භික්‍ෂු මීතිරිගල නිස්සරණ වනය මෙයට වසර කීපයකට පෙර අතිපූජ්‍ය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ හට අභිනන්දන ග්‍රන්ථයක් වශයෙන් පිරිනැමීම සඳහා එකතු කරන ලද විශේෂ ලිපි සංග්‍රහයකට ගරු කෝවිද හිමියන් විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද ලිපියක මේ සිංහල අනුවාදය ඇතුළත් විය. එකී අභිනන්දන ග්‍රන්ථය මෙතෙක් එලිනොදුට නමුදු මෙම ලිපිය විශේෂ ශීර්ෂ පාටයෙක් සහිතව මෙහි ඇතුළත් කෙරුණේ ලේඛකයෙකු නොවූ ගරු කෝවිද හිමියන් විසින් මුද්‍රණය සඳහා සැපයුණු පළමුුණු ලිපියත් අවසාන ලිපියත් මේ වන හෙයිනි.